තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි දැන් මෙවැනකට ඔබ ආනාපාන සති භාවනාවක් හොඳ සීලවලින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැන දැන් ඔබ ඉගෙනගෙන තිබෙනවා ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව ගැන සක්මන් භාවනාව ඔබ විශේෂයෙන්ම දැනගත යුතු එකක්. සක්මන් භාවනාව කියන ජීවිතයේ සිත දියුණු කිරීමට අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන එකක්. සමහර කෙනෙකුට සක්මනේදී තමයි ධර්ම කාරණා ගොඩක් අවබෝධ වෙන්නේ. සමහරට සක්මන සක්මන් කිරීමේදී ඔබට නීවරණ ධර්ම ඇති වුණොත් ඔබ ඒකට පසුබට වෙන්නේ නැතුව දිගටම සක්මන් කරන්න පුළුවන්කම ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ කාලේ හොඳ සිදුවීමක් සිදු වුණා. එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කළා. භාවනා කරද්දී උන්වහන්සේට හරි නිදිමතයි. නිදිමත තිබුණා කියලා උත්සාහය ඇතැරී නෑ. දැන් අපිට බොහෝ විට සිද්ධ වෙන්නේ නිදිමත හැදුනහම අපි ඒක කල් දානවා. අපි බෑ කියනවා. අපි පස්සේ කරනවා කියලා අපි ඒක අත්හරිනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේ නිදිමත තියෙද්දිම නිදිමතෙන් අමාරුවෙන් අමාරුවෙන් සක්මන් කරන්න සක්මන් මළුවට ගොඩ වුණා. සක්මන් සක්මනේ වඩින්න පටන් ගන්නකොටම සක්මන් භාවනාව කර කරගන්නට සූදානම් වෙලා සක්මන් කරගෙන යනකොට කොච්චර නිදිමතද කියන්නේ එහෙන්මම මේ ස්වාමීන් වහන්සේ සක්ම මළුවේ වැටුණා. සාමාන්‍ය කෙනෙකුට එහෙම වුණා නම් එයා එතනම එක්ක නිදා ගන්නවා එක්ක ආපහු නැගිටලා ගිහින් කුටියට ගිහින් නිදා ගන්නවා. මට නම් බෑ මේක කරන්න කියලා. අන්න බලන්න මේ වීරියක තියෙන වටිනාකම මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? නැගිට්ටා. වැලිපෙස දැම්මා තීතිවිච්ච. හිතට ධෛර්යය ගත්තා. අරගෙන හොඳට සක්මන් කළා ආයිමත්. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා ඊළඟ මොහොතේ හිත එකඟ කරන්න. එතකොට බලන්න හිතේ ස්වභාවය මොකක්ද කියලා එක වෙලාවක නිදිමතෙන් අලසභාවයෙන් පීඩා විඳපු සිටේ ස්වභාවය තමන් විසින් උපදවාගත්තු වීරියෙන් සිහියෙන් නැති කරලා දැම්මා. ඊට පස්සේ හොඳට සිත සකස් වුණා. මේකෙන් අපිට පේනවා මේ හිතේ ස්වභාවය අපි හිතන ආකාරයට අපි ක්‍රියා කරන ආකාරයට හැදෙනවා. එහෙමනම් සක්මන් කිරීමේදී මේ ස්වභාවය එහෙමමයි. සක්මනේදී ඔබට ගොඩක් හොඳයි ඔබ සිහියෙන් අපි කියමු භාවනා කර කර හිටියා. දැන් ඔබ 100න් හොඳ සී කල්පනාවෙන් නැගිට්ටා. නැගිටින ඔබ සක්මන් කරලා හිටගෙන වම දකුණ කී කියන්න ඕනේ නැහැ. දැන් සමහරු කකුල ඔසවනකට, තබනකට වම දකුණ වම දකුණ වම දකුණ කියමින් යනවා. එහෙම නැත්නම් සමහරු ඔසවනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා යනවා. නමුත් ඉබඳු ආකාරයට සිහි කරන්න කියලා බුද්ධ දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේම නෙමෙයි. ගච්ඡන්තෝවා ගච්ඡාමේති පජානාති. ගමන් කරද්දී ගමන් කරනවා කියලා හොඳට සිහිය උපදව ගන්නවා. ඊළඟට පිටුම් නිසින්නෝ කියන වාඩි වෙලා ඉඳිද්දි වාඩි වෙලා ඉන්න බව දැන ගන්නවා. හිටගෙන ඉඳිද්දි හිටගෙන ඉන්න බව දැන ගන්නවා. හාන්සි වෙලා ඉඳිද්දි හාන්සි වෙලා ඉන්න බව දැනගන්නවා. එතකොට මේ සෑම ඉරියව්වක්ම මනාකොට දැනගන්නවා. මේ මනාකොට දැනගන්න එක එහෙමනම් සක්මනට විතරක් අදාළ එකක් නෙමෙයි. ඊළඟ එක තමයි දැන් යම්කිසි පිළිවෙලකට අපිට මේ වම දකුණ කියලා සීකරගෙන ගියොත් බාහිර අරමුණක් එන්න නොදී සිය පිටුවා ගන්න පුළුවන් කමක් නම් තියෙනවා තමයි. ඒ වුණාට අපිට වැදගත් වෙන්නේ අපගේ ශාස්ත්‍රීය වදාළ ක්‍රමයයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වනවා දාලා මේ කයේ සිය පිටුවා ගැනීමේදී තමන් ගමන් කරන බව මනාකොට සිහි කරගන්න ඕන. ගමන් කරනවා මනාකොට සිහි කරගෙන ගමන් කරන්න ඕනේ. ඒතර තමන් পায় ඔසවද්දී, পায় ගෙනියද්දී, পায় තබද්දී ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා සිහි කළ යුතු නෑ. තමන් සියෙන් ඉන්නට ඕනේ තමන්ගේ ශරීරයේ එළියව මේ විදිහට තමන් පවත්නවා කියලා. අන්න ඒකයි වැදගත් වෙන්නේ මේ විදිහට තමන්ගේ ඉරියව් පවත්වනකට අපිට මතක එක තැනක පාරාසරිය කියන රහතන් වහන්සේ වදාලා මේ සතිපට්ඨානෙ මනාකොට 100 පිහිටව පිහිටියට පස්සේ ඒ කෙනා ගිරියව හරි ලස්සනයි කියලා සිනිඳු තිල් ධාරාවක් වගේ කියලා. සිනිඳු තිල් ධාරාවක් වගේ කියලා කියන්නේ බොහොම ශාන්ත සංයමයටපත් වෙච්ච කායික ඉරියව් සමූහයක් එයාගේ ජීවිතයට සකස් වෙනවා. ඒකයි සිනිදු තිල් ධාරාවක් වගේ කියලා පෙන්වා තියෙන්නේ. අන්න ඒ විදිහට මෙයා සක්මන් භාවනාවේදී තුන් සක්මනේ අපි කියමු හිටගත්තා. හිටගෙන එයා යම්කිසි කොනක් තීරණය කරන දැන් මං අතනට යනකම් හොඳ 100න් යනවා. කියලා මොකද කරන්නේ? හොඳට හිටගෙන එයා හොඳ 100 මුළු ශරීරයටම 100 යොමු කරගෙන මේ පාදයේ ඔසවනකට හොඳට 100න් ඔසවලා හොඳට 100ෙන් තබනවා. වම් පාදයට තේම තබනවා දකුණු පාදයට තේම තබනවා. හැබැයි යා සීකරන්නේ වම් දකුණ කියලා නෙමෙයි. ඔසවනවා තබනවා කියලා නෙමෙයි සිහියෙන්. මේකට වචන මෙ සිහි කරන්න ඕනේ නැහැ. සිහියෙන් කරන්න පුළුවන්. හැබැයි සක්මන් භාවනා විශේෂත්වය තමයි සිහියෙන් කරනකොට ඒක කරන්න පුළුවන්. අපි කියමු ඔබ භාවනාව හැටියට කරන්නේ මෛත්‍රී භාවනාව කියලා. මෛත්‍රී භාවනාව නම් ඔබ කරන්නේ. දැන් මෛත්‍රී භාවනාවේදී පුළුවනි මෛත්‍රී භානාදී අපි කියමු සියලු සත්‍යෝ කියලා ඔබ ඉලක්ක කරගත්ත කියලා සියලු සත්‍යෝ වෛර නැත්තුව වෙත්වා තරහ නැත්තුව වෙත්වා ඊර්ෂ්‍යා නැත්තුව වෙත්වා දුක් පීඩා නැත්තුව වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා කියලා ඔබ සිහි කරනවා කියන්නේ එතකොට ඔබට පුළුවනි සතර ඉරියව්වේ මේ කියන්නේ සක්මන් කරද්දිත් ඔබට පුළුවනි මෛත්‍රී භාවනාවම කරන්න. දැන් ඔබ අදිෂ්ඨාන කරගත්තොත් මම සුමානියක් මෛත්‍රී භාවනාවෙන් කල් ගෙවනවා කියලා ඔබට පුළුවනි. දැන් අපි කියමු අපි කියමු දැන් ඔබ ගමනක් ගින් එනවා ගෙදර එනවා. දැන් ඔබ පයින් ඇවිදගෙන එනවා. දැන් ඔබට පුළුවන් මේක සක්මන් භාවනාව බවට පත් කරන්න. එතකොට ඔබ ඒ වෙලාවට අකුසල් හිතන්නේ ඔබ හොඳට සිය පිටුවාගෙන ඉන්නේ. දැන් සමහර විට ඔබට ඒ වෙනකොට ඔබේ සිය කොච්චර හොඳට පිටනවද කියන්නේ. දැන් ඔබ ඔබ වඩමින් හිටියනම් අසුබ භාවනාවක්. ඔබට ඒක හිතට එනවා. එතකොට ඔබ ඒ තුල සිය පිටුවාගෙන වඩන්න පටන් ගන්නවා. මේ වගේ මේ භාවනාවල හොඳට පුළුවන්කම තියෙනවා. දැන් එතකොට සක්මන් භාවනාවේදී ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ දැන් ඔබ ඒ විදිහට හොඳ සක්මන සක්මනේදී ඒ විදිහට සක්මන් කරලා ඔබ ඒක තැනක නවතිනවා. නවතුනාට පස්සේ ආ මෙතනදී ඔබ දැනගන්නවා නැවතිච්ච බව. දැනගන්න ඔබ ආපසු හැරෙනවා. හැරිලා ආපහු එනවා. එනකොට ඔබ ආයමත් සක්මනේ තමයි ප්‍රමිනෙන්නේ. පැමිණිලා ආය නවතිනවා. නවතිනකොට ඔබ දන්නවා දැන් නවතිච්ච බව. දැන් ඊළඟට පාපව හැරෙනවා. හැරිලා ආපව සක්මනේ ගමන් කරනවා. බුදුරජාණන් වහන්සේ මේ වදාලා අපට සක්මන් භාවනාවේදී සිත එකඟ කරගන්න කෙනෙක් දක්ෂ වුණොත් සක්මන් භාවනාවේදී සිත එකඟ කර ගැනීම නිසා යාට ඒ සමාධිය සක්මනේදී ඇති කරගන්න සමාධිය බොහෝ වේලාවක් පවත්වන්න පුළුවන් කියලා. එහෙමනම් අපිට පේනවා යම්කිසි කෙනෙකුට සමාධිය වැඩෙන්න දුෂ්කරතාවයක් තිබෙනවා නම් සමාධිය දියුණු කරගන්න යම්කිසි ප්‍රමාදයක් තියෙනවා නම් අන්න ඒ කෙනා තව දුරටත් එයාගේ භාවනාවට සක්මන් භාවනාව තෝරගන්නට ඕනේ. නිවසක නම් ඔබට පුළුවන් ඉඩකඩ තියෙන තැනක් තෝරගන්න. සාමාන්‍යයෙන් ඔබට ඕන නම් කැමති නම් පුළුවන් තමන්ගේම නිවසේ සක්මන් මළුවක් හදාගන්න පුළුවන්. අඩි දෙකමාරක් තුනක් විතර පළලට අඩි 30ක් 35ක් දිගට ලස්සනට හොඳට හලපු සීනිදු වැලි දාලා තුනී වැලි දාලා සක්මන් මළුවක් ඔබට හදා ගන්න පුළුවනි. මම හිතනවා ඒක මේ සෑම බෞද්ධ නිවසකටම ලස්සන දෙයක්. සක්මන් මළුවක් හදාගත්තොත් Tamanට ලස්සනට සක්මන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ දවල් කාලේ එහෙම නැත්නම් මේ වැස්ස පින්න නැති කාලෙට එහෙම නැත්නම් Tamanගේ නිවසේම Tamanට පුළුවන් ඉඩක් තෝරාගෙන මෙන්න මේ කොටසේ මම සක්මන් කරනවා කියලා සක්මන් භාවනාවට පිළිවෙලක් හරිගස්ස ගන්න. අන්න එතකොට අපිට පුළුවන් තමන්ගේ ජීවිතේට මේ ඉරියව්වලදී හොඳට සිහියෙන් යුක්තව සක්මන් කිරීමේ හැකියාව ඇති කරගන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඔබ සක්මන් භාවනාව පුරුදු කිරීමේ වාසි ගොඩක් තියෙනවා. දැන් ඔබ ගමන් කරනකොට ඔබ දන්නේ නැති වුණාට ඔබේ හිතට බොහෝ අකුසල් ඇති වෙනවා ඔබ සිහියෙන් තොරව යන නිසා. ඔබේ හිත ගොඩාක් නොමග යනවා ඔබ සිහියෙන් තොරව ගමන් බිමන් කරන නිසා. ඔබ සිහියෙන් තොරව වාඩි වෙලා ඉන්න නිසා, ඔබ සිහියෙන් තොරව නිදා ගන්න නිසා, ඔබ සිහියෙන් තොර ඉරුව පවත්වන නිසා ඔබේ හිත බොහොම නොමග යනවා. ඔබ දන්නේ නැහැ හිත නොමග ගිය බව. ඔබ සිහිය පවත්වන්නේ නැති නිසා. නමුත් ඔබ සිහිය පවත්වන්න පුරුදු වුණාම අන්න ඔබ සෑම ඉරියව්වකම ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් බලමු මේ සක්මනේ තියෙන වටිනාකම. ඔබට මතක ඇති අපගේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු ශ්‍රාවකයන් වහන්සේ අපේ ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනකොට සෝතාපන්න වෙලා හිටියේ. ඉතින් ධර්ම සංගායනාවට කලින් බුදුරජාණන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට රාතන් වහන්සේ නමක් හැටියටයි මේ ධර්ම සංගායනාවට සහභාගී වෙන්න තිබුණේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කළේ කායानुපස්සනා භාවනාවේ සක්මනේ යෙදුණා. සක්මන් භාවනාවේ යෙදিলা ඒ සක්මන් භාවනාව තුළම භාවනාව අතහැරලා නෙමෙයි. භාවනාව තුන මොකද භාවනාවට ඉරියව් හතරම තියෙනවා සක්මන් යොදලා. බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ භාවනාව තුලම සක්මනේම වැඩම කරලා සැතපෙන්න හිතාගෙන උන්වහන්සේ වැඩ සිටියේ ඇඳේ උන්වහන්සේ වාඩි වෙලා කකුල් දෙක ඇඳෙන් හිස උලට ඔසවනකොටම තමන්ගේ හිස කොට්ටේ තබලා නැතුව තිබියදී උන්වහන්සේගේ හිත නිකලෙස් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ එක ඉරියව්වකින් තොරව. නමුත් ඒ ඉරියව් වලින් නැති වුණාට උන්වහන්සේ හිටියේ භාවනාවේ. බලන්න එතකොට සක්මන් භාවනාවේදී ඇති වෙච්ච දියුණුව කොච්චර ප්‍රයෝජනවත් වුණාද? මේ නිසා ඔබට පුළුවන් සක්මන් භාවනාව හොඳට දියුණු කරගන්න. එනිසා ඒ විදිහට ඔබ සක්මන් භාවනාව දිනු කරගෙන ඔබේ ජීවිතයට ආලෝකය උදා කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබට මේ සක්මන් භාවනාව දිනු කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා.